ශ්‍රද්ධාවන්ත පින්වතුනි දසුම් 33කින් සමන්විත නිබ්බාන දසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි සං සංසං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භූත විකටින් සබ්බෝ සංහස්සෝ විරාගෝ නිරෝධෝ නිපාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම සංහාක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නොයත්ම නම් වූ නිරෝධය නිවන නිදාන අතිපූජනීය මහෝපාද්‍යය මහින්පාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයේ උදාගෙන මාතෘකාවක් තු සාකච්ඡා ලබන දේශනා මාලාවේ 11 වෙනි දේශනාවයි. නාමයක් දීපයක් සුපුරගෙන පස්සේ හතගන්නේ නාමයෙන් කියන නම් කූවෙන් රූපයට අධිවේගන සම්ප්‍රස්තියදී රූපයෙන් ලබන දෙකේ නාමයට ප්‍රතිග සම්ප්‍රස්තියදී සැලසෙන නිසා බව පසුගිය දේශනාවේදී විස්තර කරලා දෙදුනා. සත්‍ය කියන වචනය ධර්මයේ නිදුල තිබෙන ආකාරයට ඒ ස්පර්ශයේ ඒ ප්‍රතිපදින වචනය සම්පූර්ණ වන්නේ මේ අධිවේතන සංස්කෘතියේ ප්‍රතිද සංස්කෘතිය කියන අංග දෙක එකතු වෙලා. ඒ වගේම රූපම් කියන වචනයට බුදු පියාණන් වහන්සේ දුන්න විශේෂ නිමිතියක අපේ පසුගිය දවසේ සඳහන් කළා හජ්ජනීය සූත්‍රයේ සම්පූර්ණකායේ ඛණ්ඩ සංයුත්තේ හජ්ජනීය සූත්‍රයේ සඳහන් වෙන නිමිතියක් සුප්පටි කුසල විච්ඡේ තස්මන රූපං කිවිච්ච කියන්නේ බුදු දානන් වහන්සේ මේ රූපය පිටක් සංගේ හඳුන්වල තිබෙන්නේ මේ රුක්කම වන නිසා මොනවාද රුක්කම වන්නේ සීතලෙන් උෂ්ණයෙන් උපදින්නෙන් පිටාකාරයෙන් මදු මදු ආදීගේ ස්පර්ශයෙන් ඒ ජීවවලින් රුක්කම වන නිසා ඒක රූපේ වෙනවා කියලා බුදු දානන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මෙන්න මේ උත්තරාර්ථයේ බුද්ධ ධර්මයේදී අපි මේ රූපස්කන්ධය සියාවයකට සමාන කළ යුතු බව සඳහන් කළා. අපි ආදී තෝරන සිදෙන ආකාරයට මෙතන තියෙන අර්ථය මේ උත්තරම කියන වචනයට දෙන අර්ථය හිතන ප්‍රවේවි ගැඹුරු දෙලෙන දුන්නස්සන කියන ඒ අදහස. ඒ අර්ථය දීලා තිබෙනවා. මේ හිතන ප්‍රවේවි ගැඹුරු දෙලෙන දුන්නස්සන ගති සාමාන්‍යයෙන් පහසුවෙන් සිද්ධ වෙන සිදුවීමක් එක්ක කෙනෙකුට පහළ වෙන ප්‍රතික්‍රියා සිහි ගන්නන දේවල්. මේ ඉගෙන ගැතිය නිසා පටිච්ච සම්පදාය චේතනිකයේ තියෙන නිසා ඉතාමත්ම අර්ථවත්. පටිච්ච කියන වචනේ මූලික අර්ථය නම් ගැටුමක්. සුභඥා කටගන්නේ ක්‍රියාවේ ඉතිමත් යමි මේ ගැටුම නාම ධර්මයන්ගේ පිළිපෙන් තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. සුභඥාවක් ගැටුම විට හටගන්නා දැනෙන වේදනාව ඔස්සේ අසුකර ගන්නා රූප සංඥාව නම් රූපය හඳුනා ගැනීම අඳුරෙහි අන්ධයකගේ අතකට ගලක් වගේ අසකහසන රූපයේ නිමකත්වයේ ප්‍රතිමර ගැනීමට සාමාන්‍ය රූපය ඇතේර බලනවා ඒ වගේම අසකට තියෙන රූපයේ නිමකත්වය ගැන ගැනීමට අතදා බලනවා අසකහසන රූපයේ නිමකත්වයේ ප්‍රතිමර ගැනීමට අතේර බලනවා අසුතන රූපයෙන් හිතක් කියන දෙන්නේ කපුටා කරනවා. මේ දෙකම අර අන්ධිකගේ පෙරවදී. නමුත් මේ එක ක්‍රමයකින්වත් මුලාව සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමට ලෝකය අසමත් වෙනවා. ඊට හේතුව ඝනසඤ්ඤාව අනුව නිගමනයකට ලෝකින්නට පොදුම සිදු නිසා. භෞතිකය විභෞතිකය කියන අන්ත දෙකක තිබුණේ මේ රූපය පිළිබඳව දක්වන ඝන සංඥාව බව අපට සමාජවාද සූත්‍රයේ සඳහන් වෙන එක්තරා ගාථාර්ගයකින් පෙන්වන්න කරන්න පුළුවන්. අපි ජීවන ඒ ගාථාර්ගයක් පිටකා දැක්වුවා. ඒකේ කිසිස්වා විධාම්ප්‍රාංච නිච්ඡන් පුරුතු බන්තු දෝති. සූත්‍රයන් පිළිබඳව විනාශවත් සාන පැවැත්මක්. මේ කාරණා දෙක දැකලා ලෝකේ මිනිස්සේ සම්පූර්ණ ගමනකට එරෙනවා. නිසක වශයෙන් රූප ධර්ම දෙනවා ඒකාන්ත වශයෙන් පවතිනවා කියන හැඟීම ඇති කරගන්නවා මේ සාමාන්‍ය ලෝකයා මේ ඇති කරගත්තු අදහස රූප සංඥාව අර ගැටීම නිසා ඇති කරගත්තු උත්තර සංඥාව රූප සංඥාව දෙවත්තෙන් ගත්තොත් මේක එක්තරා විදිහක අනිදීකගේ මුතුමනියක් වෙන කියා සිංහලෙන් තමයි ලෝකේ භව විභව කියලා අන්තගාමී දෘෂ්ටි දෙක සමෝධිලා තිබෙනවා මේ රූප ධර්මයන් ද්‍රව්‍ය පිළිබඳව නොයෙකු සිදුවීම් මතමතාන්තරින්වත් ලෝකයේ පවතින ඒක ඒකාන්ත වශයෙන් සත්‍ය දේවල් හිත අපට හසුවන අපට පේන දේවල් ඒකාන්ත වශයෙන් පවතිනවා කියන හැඟීමක් ලෝකයේ තිබෙනවා ඒකට යම් කිසි දෙයක් යම් කිසි කාල සීමාවක් පවතිනවා ඒකට ඒ නැති වෙනවා ඉතින් මේ අනුව ලෝකයේ හැම දෙයක්ම ඒකාන්ත වශයෙන් පවතිනවායි ඒ වගේම එක්තරා අවස්ථාවකදී ඒවා විනාශ වෙනවා කියලා මේ විදිහට භව විභව වශයෙන් දෘෂ්ටි දෙකක් අන්තරාමි දෘෂ්ටි දෙකක් ලෝකී සංනගිලා තිබෙනවා මේකත් නිරූපක සංඥාවක් එක්තරා විදිහක නිර්වෝත් ඔස්සේ දිනුවක් වෙන දෙයක් මේක එක්තරා විදිහක මුලාවක් අර බුදු පියාණන් වහන්සේ ජටා සූත්‍රයේදී දැක්වෙ තිබෙන්නේ නාමය රූපය පටිඝ සූද සංඥාවක් යම් තැනක ඇති වෙනවා නම් උපවේදනය වෙනවා නම් සම්පූර්ණයෙන් මොලොත්ෙන් ලැබෙනවා නම් අන්න එතන අන්තෝදත බෞද්ධතෝති මේ මූර්ණත්වන්තව ගැටලුවම විසඳුම බව කතා කරන බව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක මේ මේ අපිට විග්‍රහ කරන්නේ තරමද්දරට තේරුම් ගන්න පුළුවන්. මේ නාමයන් රූපය ඒ වගේම ප්‍රතිඥාත්මක සංඥාව. මේ පදකතම වේදගත් වෙනවා. ප්‍රතිගේ රූප සංඥා. ඒක අර හඳුන්වන ප්‍රතිගේ සංකල්පය අපි වචන සංකල්ප කියන වචන දෙක සමානයි. එතකොට රූප සංඥාව ගැන විශේෂ නියමයක් කියනවා නම් මේ රූප සංඥාවට මූලික හේතුව වන්නේ ස්පර්ශයයි. ඒ නිසාම මේ කලහ යෝග සූත්‍රයේ දැක්වෙලා තිබෙනවා බොහෝ විධම දෘෂ්ටි දෙක ගැනීමට හේතු වන්නේ ස්පර්ශයයි කියලා. ස්පර්ශය නිසා මේ ප්‍රබල දෘෂ්ටිය කියනවා කියලා. මේ ස්පර්ශය පිළිබඳ විග්‍රහය සමස්තයෙන් ගැඹුරට ගෙන යන විදිහේ ප්‍රශ්නෝත්තර මාලාවක් සූත්‍රෙන් පාතේ ඒ කලහුවාදී සූත්‍රයේම දක්නට ලැබෙනවා. ප්‍රශ්න ලෝකයෙන් කුතුහල නිදාන ප්‍රශ්න අදහා ලෝකයේ ස්පර්ශය කුමක් නිදාන කොටගෙන පවතින්නේ කුමක් හේතු කොටගෙන පවතින්නේ කිය. ඒකට දෙන තුන්තර නාමන්ත රූපන්ත ප්‍රතිච්ඡස්සෝ නාමය භූතයක් නිසා ස්පර්ශය ඇති වෙනවා කියලා. ඊළඟට ප්‍රශ්නය කිසිම විභූතේ නොකුණාන්ති කස්සා කුමක් නැතිවම කල්දී ස්පර්ශය ස්පර්ශ නොකෙද්ද ඊට දෙන පිටුර රූපේ විභූතේ නපුදාන්ති දස්ස රූපේ නැතිව කල්දී ස්පර්ශය ස්පර්ශ නොකෙද්ද ඊළඟට අතන ප්‍රශ්නයක් පිළිතුරක් උදාමිති ලෝකයක් ගැඹුරු ඒ වගේම ගැඹුරු විදියේ ස්වરૂපය කරන ප්‍රම විග්‍රහය ඒ නිසා අපි ඒ ගාථා දෙකම සම්පූර්ණ උපකාරයක් වන උත්සාහ කරනවා ප්‍රශ්නය මේකයි. කතං සංයුතස්ස විදේති රූපං සුඛං දුඛං වාති කතං විදෝති. ඒකං යබ්බේ යථා විදෝති සංඥානං ඉදේ මනෝමු. කතං සංයුතස්ස විදේති රූපං. සුඛේ සමන්විතෝ වූත රූපේ නැති වේද. සුඛං දුඛං වාති කතං විදෝති. සතතුද්දතද සතේනම් ඒ ආකාරයෙන් නැති වේද. ඒකං යබ්බේ යථා විදෝති. මේවා නැති වෙන ආකාරය මත මේ මනෝ සංඥාඥාම ඉතින් මේ මනෝලු මේ කාරණේ දැනගන්නේ යන මේ අදහසේ මට ඇති ඒක ඒකට පිළිතුර මේකයි ආශ්චර්යමත් පිළිතුර සංසංයේ දවිසං සංයේ නෝපිය සංයේ නබුදේත සංයේ ඒනම් සංයේතස විදෝති රූපං සංඥාඥානහි පතංච සංඛා මේ සංඥායි මේ කියන්නේ මේ අර රූපයේ විභූතව එන්නත් රූපයේ නැති වූ සත්‍යය කියපු ඒ වගේම සතබුද්ධක නැති කරගත් සත්‍යය කියපු පුද්ගලයෙකු පිළිබඳව නිවිස්තරය කෙරෙන්නේ. මේ සංඥා සංඥා. කොහොමද සාමාන්‍ය ප්‍රකෘති සංඥාවෙන් සංඥාන්නේ නෙවෙයි. ප්‍රකෘති සංඥාවෙන් එක්ක නැත්තේ නෙවෙයි කියන එක. ඒ වගේම නිවිතන සංඥා. විකෘති සංඥාවෙන් ජීවිත සංඥාවක් තියෙන්නේ. ඒ කියන්නේ සංඥාවක පුද්ගලයෙකු නෙවෙයි. සිහින තියෙන පුද්ගලයෙකු නෙවෙයි. මේ සංඥා සංඥා සංඥා සංඥා. මේක අසන්නේ. ඒ වගේම සංඥාවෙන් තොර සත්‍යයක් නෙවෙයි. ඒක දැන් නියුත් සමාදක් කියන නැත්නම් ආසන්නකත් ආදී ස්ථානවල තිබුණා වගේ ඒ සංඥාව ඒකම නැති කටයුතු නෙවෙයි. මේ විකෘත සංඥා. සංඥාවේ ඉදිරි කටයුතු නෙවෙයි. ඊළඟ සංයෝගස් මේ භෞතික රූප. මේ ඔක්කොම නොවේ නොවේ කියන වන්නේ හල් හතරට තියෙන්නේ මොකද දෙකේ. ඊළඟ සංයෝගස් මේ භෞතික රූප අසුමි බදී කියනවා මේ නිසින් සමන්විත වූ රූපේ නැතිව සංඥා නිදානාහි පංච සංඛාර මතනිසාදේ සීලතාවය කියලා කියන්නේ හේතුව දැක්වීමයි සංඥාන්දානි ප්‍රපංච සංඛා. ප්‍රපංච සංඛා වූ සංඥාව නිදාන කොට ඇති වෙන්නේ. ඒකට මේ දාඨාවේ අර්ථ විග්‍රහය පිළිබඳව අපිට විශේෂයෙන් යමක් කියන්න සිද්ධ වෙනවා. මතනිසාද මහා නිදේශයේ වල තෝරලා තියෙන්නේ මේ දාඨා තෝරලා තියෙන්නේ මේ අර චතුත්ථ ඥාන ලබාගත් කෙනෙක් එතන අරූප ඥානය වෙන ආකාසමංචාතනයේ පිටත සිට යොමු කරන අතුරු අවස්ථාවෙ පිටයි මේ ගාථාව තේරුම් ගන්න දීලා තියෙන්නේ. සම්පූර්ණ විදිහට අරන් විභූත සංයෝගය කියන එක එතන මේ අරගෙන තිබෙන්නේ මේ විභූත සංයෝගය කියන්නේ අරූප ඥානපත්‍ය අධිවය කියන එක. ඒක සාමාන්‍ය සුත්ත tattweක් නෙවෙයි, විසංයෝග tattweකුත් නෙවෙයි, අසංය සත්‍ය නිරෝධාදී tattweකුත් නෙවෙයි. අරූප ඥානපත්‍ය අධිවය. ඒක තමයි ඉතින් ඉතුරු වන්නේ මෙන්න මේ විදිහේ අසුභ අවස්ථාවක් කරනයි ඒක නිසා වෙන්නේ නැති සමනිද්දේශේ මේක තෝරන්නේ ආරුත් මග්ග සමන්දී කියලා. ආරුත් ඥානවලට යන මාර්ගයේ සිටින තැනැත්තකගේ චිත්ත tattwe කියන එක තෝරන්නේ. ඒ වගේම අනිත් ප්‍රතිවාර තේජිත තෝරනවා. නමුත් මෙතන කෞතමයට උදාහරණ මේ සූත්‍රයේ ඒ සකස් මානවත් මේ සූත්‍රයේ ඒ ධර්ම විග්‍රහය පිළිබඳ ඉදිරිපත් කළ තියෙන ආකාරය අනුව කල්පනා කරලා බලනකොට මෙතන තියෙන විතරක් ගැඹුරු යම් කිසි ගැඹුරු සත්‍යයක් ලෝකෝත්තර සත්‍යයක් මෙතන තියෙනවා. රූපය සමතික්කම වෙනවාකෙන් ඔය අරුත ධ්‍යානාදීදී කියන ඒ විදිහට එහෙම සිටීමක් නෙවෙයි මෙතන ලෝකෝත්තර වශයෙන් ප්‍රහාණ වශයෙන් ඉතුරුවීම මෙතන හඳුන්වන්නේ විශේෂයෙන්ම මේ අවසාන පදයෙන් කියන සංඥා විදාන උපපංච සංඛා මේ උපපංච සංඛා කියන්නේ විදර්ශනා ආදායයක් කරලා ඒ වගේම අර ඒ සූත්‍රයේ මුලින්දම එන්නේ විදර්ශනාට දුන්නු මහා ගැඹුරු අන්දමේ ප්‍රශ්න මාලාවක් ඒක අපිට දැක්කන්න පුළුවන් ඒ සූත්‍රයේ කර්මවිද සූත්‍රයේ 14000කින් සමන්විත සූත්‍රයක් ඒකේ පළවෙනි ගාථාව ගාථාවෙන් ලැබෙන ප්‍රශ්නය උතු ප්‍රමුඛා කලවා විවාදා පංජේරසෝකා කාමච්චරවත මානේති මානා සම්පේතුනාච උතු ප්‍රමුඛා කදින්ජ භ්‍රමයි පළවෙනි වාදයේ එතනින් හටගත්තාන්ද උතු ප්‍රමුඛා කලවා විවාදා ඒ වගේම පංජේරසෝකා කාමච්චරවත ශෝක පරිදේව, හැඳින් බලපීම්, මච්චරිය, ඒ වගේම තේසුඤ්ඤ ආදී පරිදේවතෝපා සමච්චරයට මානාතිමාන. ඒ වගේම මානාතිමාන කියන ඒ ක්ලේශ ධර්ම ඊළඟට තේසුඤ්ඤ කියලා දැන් කුසනාවාද මේ ඊළාන්තිම ආදී සියලුම සෙලෙස් ධර්මද ඇතිවන්නේ කොතනින්ද කියන එකයි මූලික ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට පිළිතුරු දීම වශයෙන් තමයි මේ සූත්‍රය දායක අධාතයෙන් සමන්විත සූත්‍රයේ ක්‍රමක්‍රමයෙන් විකාශනය වන්නේ. ඒ ප්‍රතිසංස්කාර ඥානයට අනුව ඒ දක්වනවා අර කලහ විවාද වලට හේතු විදිහට දක්වනවා කලහ විවාදයේ ක්‍රියාපරිපාක කලහ විවාද. ඒ කියන්නේ යම් යම් දේවල් ක්‍රියාවෙන් සැලකීම නිසා කලහ විවාද ආදී කියන බව දක්වනවා. හරියට අර ධම්මවලට පුරුක් වශයෙන් විකාශනයන් මේ සූත්‍රයේ. ඒකට ක්‍රියාපරිපාක කලහ විවාද ආදී වශයෙන් දක්වනවා. ක්‍රිය වශයෙන් යමක් සැලකීම නිසා කලහ විවාද තියෙනවා. ඊළඟට ප්‍රශ්න කරවන ප්‍රශ්නේ මේ පිළිපින කාදමිත කියන්නේ කොහොමද කියලා. ඒකට කියන්නේ දක්වන්නේ ඡන්දය. ඡන්දනිදානම් පියානුදෝති ලෝකේ ප්‍රිය විදියට කළතන දේවල් ඡන්දය මුකරගෙන කැමැත්ත ඕනෑකම ආපාවාදී ඒකට ඒ ඡන්දේ මුකරගෙන ප්‍රිය කියන අදහස තියෙනවා ඊළඟට ඡන්දෙන් ඇතිවන්නේ මොකක් නිසාද කියලා යට ප්‍රශ්න අහනවා ඡන්දයෙන් නැගුණ දෙන්නේ ඊට නිතරම දක්වන්නේ සාතන් අතාතන් සාත අතාත කියලා කියන්නේ සාමාන්‍ය වශයෙන් දක්වන්න පුළුවන් සැප දුක් වේදනා කියලා තුමාරි අර වේදනාව නිසා ඇතිවන මනාප එන්නකම් මනාප අමනාප වේදනා කියලා ගන්න පුළුවන් සාධාරණ සාත ඒ දෙක සතුට වේදනා තමයි අර ඡන්දයට හේතු වෙන දෙයක් දක්වන්නේ එහෙනම් මේ සාධාරණ සාධන් කියන මේ විදිහට හේතු අහනවා ඒකට තමයි ප්‍රකාශ කරන්නේ ස්පර්ශයයි මේ අසු හේතුවයි කියලා ස්පර්ශයෙන් තමයි අර සතුට වේදනා ඇතිවන්නේ ඊළඟට අහනවා ස්පර්ශයට හේතුව මොකක්ද කියලා. ඒක අපි කලින් දැන් දැනටම සඳහන් කළා කියන්නේ පස්වෙනි ලෝකයෙන් පුතෝන් දානවා කියලා අහපු ප්‍රශ්නය අපි ආරම්භ කළේ කියන්නේ එතන. ඒකට කියන පිළිතුර රාමන්තේ රූපංච. ඒකට පස්ස කියලා ඒ දඟලේ පුරුකට න්‍යාය කියන්නේ නාම රූපේ. සමිනාගේ නාම රූපයටත් න්‍යායයි. ඊට වඩා ගැඹුරු කියන තැන තමයි මෙන්න දැන් අපි එන්න තියෙන්නේ. මෙතන සංවාදිදාකා. කොහොමද රූපේ විභූතින පුතන්ති පස්සා. මෙතන අහන ප්‍රශ්නයක් හරි අමුතු විදිහට ස්පර්ශය නිකන් මොන දුරින්වත් නෙවෙයි මෙතන කියන්නේ ස්පර්ශය ස්පර්ශ නොකරන්නේ හිතේ දෙකෙන එක කවර අවස්ථාවලදී ස්පර්ශය ස්පර්ශ නොකර ඒකට රූපේ විභෝතේන ප්‍රසන්තිකස්සා රූපේ නැති වූ කල්ලි ස්පර්ශය ස්පර්ශ නොකර මේක පිළිතුරු වශයෙන් තමයි ප්‍රබල රසායන සංවාදී ආධා මේ දේශනා කරලා තිබෙන්නේ එතන සාතක ගන්න තියෙන මෙතන මෙතන යෝගාසනයේ කියන සතදු ඉපදීමක් අර චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී කරන අර කායකාරික නිවීමක් නෙවෙයි ඒ වගේ තමයි ගන්න තියෙන්නේ ඊට වඩා ගැඹුරු ඒකෝත්තර වශයෙන් විමුක්ත tattයක් සුඛ දුක් ආදීම ඒ වගේම රූප රූප සංඥාවයි මෙතන කියන්නේ මෙතන සංඥාවට උදාන ප්‍රශ්නයක් මේ හිමිනක් මේ විග්‍රහයම මේ ඊටාත්ම බුදු පියාණන් වහන්සේගේ මේ කලයි ආදී සූත්‍රයෙන් දක්වන දේශනාවේ උදගෙන වෙන අවස්ථාව තමයි මේ මේ කියන මේ මහපරි සංවාදී ධාතාව. ඒක ධාතුන් වෙන ධාතාව හැටියට උතිරන්නේ සාමාන්‍ය දෙබඳු ධර්ම විග්‍රහ කෙලවන්නේ නිර්වාණය. මේකෙන් කුඩු ගන්නවා. ඒක නිසා මෙතන කියන්නේ නිවන් සිතක් පිළිබඳ තත්ත්වයේ මේ ප්‍රතිශේධ හතරක් තිබෙනවා. නෑ නෑ නෑ කියන හතරක් මෙතන තිබෙනවා. මේ සංඥා සංඥා, මේ සංඥා සංඥා, නෝතිය සංඥා, නිබෝධ සංඥා. මේ නෑ නෑ හතරම අර ලෝකෝත්තර විදිහේ එක්තරා සංඥාවක් තමයි. මොන බුදු විදිහේ සංඥාවක් තමයි. එතකොට මේ සංඥා ශීර්ෂයෙන් මේ ධර්මයේ ගැඹුරුම අංශයක් පිළිබඳ විද්‍යාවක් මෙතන කියන්නේ. මම හිතාද අර බුදු සිනාන මනසේ ප්‍රකාශ කරන මෙතන මේ රූපයෙන් ගැලවීමට නම් රූප සංඥාවෙන් ගැලවෙන්න ඒක ඉතාමත් ගැඹුරු දෙයක් අර අන්තේගත බරිගත අපේතෙන් අපි සම්මුඛ සඳහන්තලෙකේ නාමන්ත රූපන්ට ඊළඟ ප්‍රතිගුණ රූප සංඥාද. ඒක රූප සංඥා කියලා කියන විශේෂය. සාමාන්‍ය ලෝකයා එක සිටුවේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් මේකක් කියලා කාප ස්වරූපව හිතුවේ රූපේ නිදීමට නම් අරූපය අල්ලගන්න ඕනේ කියලා. අපි කල්පිත අවස්ථාවේ කලින් දේශනාවක සඳහන් කළා ඒ අරූපය බදා ගැනීම හරියට අර රාත්‍රියේ කොයිමනක් දෙකලා බය වෙන යකති කියන හිතාගෙන යකාගෙන් දෙන්නේ දිනුවා වගේ. යකත් අරගෙන දුවන්නේ. අන්න ඒ වගේ අර අරූපයේ තිබෙන රූප සංඥා රූප සංඥාව කියන්නේ අර සංස්කාර වලින් මේක ඈත් වෙනවා. ධ්‍යාන බලයෙන් රූපයේ කියන අදහස යටපත් කරනවා. නමුත් රූප සංඥාව නැතිනේ නෑ. ඒක බුදු පියාණන් වහන්සේගේ සමුච්ඡේද ප්‍රණාමයේ පිටට පණිවිඩය මොකද්ද? ලෝකයට දුන්න පණිවිඩය. මේක සංඥාව පිළිබඳ එක්තරා ගැඹුරු ධර්මතාවක් අවබෝධ කරගැනීමයි රූපයෙන් නිදන්න පුළුවන් වන්නේ. ඒක සංසාරේම කල්පය වෙනවා. දැන් අරූපයෙන් රූපයන් කල්ප ගන්නක් ඇත්තට හිටියොත් ආදී රූපයෙන් දෙන්න කල්පය වෙනවා. කල්පය වෙන නිසාද අර රූපයේ කොයි මොන තිබෙනවා අරූපයේ තිබෙනවා. අයකට තමයි බුදු පියාණන් වහන්සේට කලින් සිටි තාපසවරුන්ට බැරිුනේ මේ සංසාරයෙන් මිදෙන්න, භවයෙන් මිදෙන්න. ඒකෝද මේ භවෝධය දෘෂ්ටි පිළිබඳ මහා ගැඹුරු විග්‍රහයක් මේ කර්මවේද සූත්‍රයේ සම්පූර්ණයෙන්ම තිබෙනවා. භවෝධය දෘෂ්ටි යට රූපේ ඒක නිසා මෙතන කියන්නේ අර මෙතන මහා නිද්දේශයට වඩා වෙනස් මූලයක් දේව සමහර විට හිතන්න පුළුවන් කියන ඒක ධර්මයට ගන්න පාරක් කියලා නමුත් මේ පිටුපිට විමසා දැරීමට මේ කාරණා ප්‍රකාශ කරන්නේ ඒ ධාතුන් වෙන ධාතහරි කියන්නේ එතකොට හේතුන් පිළිගන්නු අවස්ථාවයි. ඒක වඩා පැහැදිලි වෙන 14 වෙනි ධාතහරි. ඒ ප්‍රශ්නකාරී ප්‍රකාශ කරනවා යම්තන් අපිච්චින්න අපිච්චින්න අන්‍යන්තන් කුච්ඡානත බින්දු හුරුයි අපි යමක් ඇසුවනම් ඒකට ඒක ප්‍රකාශ කළා දැන් මේ කියන්නේ අර මුලදී අහස ප්‍රශ්නේ දැන් විසඳෙන්නේ නැහැ කියන එකයි. කොහොමද මේ දාපාවන්නේ? යම්තන් අපිච්චින්න අපි යමක් සතුනෝද ඒ අදක්ෂතාවය ගැන තිබේ. අපි තේිනෝ අන්‍යයන් කුච්චාලකකින් දෙවි. අපි වෙන දෙයක් ගන්න අපේ. ඒක යට උන්දයක් අපි යාසන්නේ. මොකද යාසන්නේ? සත්‍යවත්ද්දන්ති වදන්ති හේතෝ ලක්ෂස සුද්ධි ඉද පණ්ඩිතාසේ උදව් අනුන්ති වදන්ති එක්කෝ. ඒ කියන්නේ අර ප්‍රශ්නේ කරේ ඊළඟට මේ සත්‍යය තේරුම් ගන්න බලනවා භවන් භව දෘෂ්ටි ආශ්‍රේ. යක්ක කියන වචනේ නිකන් ආත්ම කියන අදහසින් ආත්ම සත්‍ය කියන අදහසින්. එතන තිබෙන උත්තරාලි දේශාර මිත්‍යා දෘෂ්ටිය. යක්ඛත් සුද්ධිය කියන්නේ ආත්මීය ශුද්ධිය අවස්ථාව හැටියට සමතල නියම ප්‍රශ්නය අහන්නේ. උත්තරකක් ගන්න වදන්ති වේකේ යක්ඛත් සුද්ධිය උපපන්දිතාසේ ඉදාන අනුනන්ති වදන්ති එක්කෝ. ඒ කියන්නේ මෙය ආත්මයේ ඉගෙනම සුද්ධ අවස්ථාව හැටියට ලෝකෙ තුන පඬිතුන් ප්‍රකාශ කරනවාද එහෙම නැත්නම් මේ අනියෝගී නම් කිසි දෙයක් ප්‍රකාශ කරනවාද කියලා ඒ විදිහට අර්ථකථන කරමු අහනවා. ප්‍රශ්නෙට උත්තර දුන්නට පස්සේ ඒක තේරුම් ගන්න කරන උත්සාහයක් නේ. ඒකෝද ඒකට තියෙන පිළිතුරු මොනවද? එක්කාසද්දම්පි යදන්ති හේතේ යක්ඛස සුද්ධ නිදපන්දිතාසේ ඒකම් සංයේතේ සමයං වදන්ති අනුපාදිසේසේ කුසලාවදාන. එතන පඬිත කෙනෙක් මෙවත් මේ ආත්මික සුද්ධිය අවස්ථාවේ පිළිගත්තා. ඒ පඬිතෙන් කියන තවත් කොටසක් මේක උච්ච දෙනකෙට තේරුම් කරනවා. කියලා අන්න අවසාන ගාථාවෙන් අවසාන ගාථාවෙන් මේ භාවි භව දෘෂ්ටි පිළිබඳව මේ විපරීත අදහස ඉන්පිටීම ප්‍රතික්ෂේප කරනවා කේතේච ඤත්වා උපනිෂිකාති ඤත්වා මුනි නිස්සයේසෝ විමංසි ඤත්වා හිස්සෝ නවිවාදමේති භවා භවායන කමෝති දුහිරෝ උරිතේච ඤත්වා උපනිෂිකාති මේ කියාගෙන පඬිතමට දෙකම උපනිෂිතය දැනගෙන උපනිෂිත කියන්නේ දෘෂ්ටි උපනිෂිත දෘෂ්ටි වලට හේතු වෙලා ඇති කරගත්තු අන්ත දෙකක් බව තේරුම් අරගෙන ඒ ඥාත්වාගෙන වලදී පුරුතන සමතන සඳහන් වෙනවා. සෝතීස ඥාත්වා උපනිෂිකාති. ඥාත්වා මුනි නිවරයා විරහතන් වහන්සේ නිස්සමීයසෝ ගුණන්ති. ලෝකයේ තිබෙන නිශ්‍රයන් නිශ්‍රයන් කියන වචන ගැන අපි බොහෝ ප්‍රකාශ කළ අපේ දේශනාවල මේ ලෝක අභිවෘද්ධිය තිබෙන යම් යම් දෘෂ්ටි ආදී දේවල් ඒ නිශ්චය පිළිබඳ විමර්ශන බුද්ධියක් ඇති ඒ නිවරයා ඥාත්වා විමුක්තෝ. ඒ අවබෝධය නිසාම විමුක්තව මේ විරාජන්නේ සෝතෝ තමයි විරාජයට ඉන්නේ අපිට ආද භවා භවායන සමේතිදීයෝ භව විභව දෙකකටම වැටෙන්නේ ඒ කියන්නේ නිවන භව විභව දෙකකටම සාසත උච්චේ දෙකකටම වැටෙනවා කියලයි අනුවිද සූත්‍රයේ කියලා කරවන්නේ එතකොට මේ අපි එක්කල විග්‍රහයේ මුත්‍යුක්ත ස්වභාවය මුත්‍යුක්ත භාවය තවදුරටත් සෝතට විමසා බලන්න පුළුවන් සුත්තනිපාතේන පාරායන වර්ගයේ එනවා උපසීව සූත්‍රය කියලා අපි බලන සමහර අවස්ථාවල කියන විදිහට කරලා දැක්ුවා. ඒකම නිවන සඳහන් වෙනවා එක්තරා උපමාවකින්. ඒ කියන්නේ නිවන්සිට බෝධන් වහන්සේගේ විඥාන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවස්ථාව සඳහන් කළාට පස්සේ ඒක සඳහන් කරන්නේ එක්තරා උපමාවකින් අච්චි යථාවාද වේගින චිත්තෝ අත්ථම් පරිති නෝපේති සංඛං. හරියට දුමුතුද වාතයෙන් ඉරගින් දෙතිකරන ලැබ අත්ථම් පරිති අත්‍යයට ගියා. මේ කියනවා කියන්නේ ඒක නිරෝධියා දෘෂ්ටි නිලදියා අත්සංගතු යෝපේත සංකම් නිලදියාට පස්සේ ඒක කියන වචනය තමයි මේක පොළොව දෙවිය උසරට දෙන අභිනේතද ආදි වශයෙන් මේ විදිහට දිශාවකින් ප්‍රකාශ කරන්න බෑ නිලදියා කියලා කියන එක පිට විදිහට කියන්න බෑ එහෙම ප්‍රකාශ කළාට පස්සේ අර එක දීපසිය මානවය කියලා ඒ බ්‍රාහ්මණ මානවයට සාත දෘෂ්ටි පිටගෙන සිටින නිසා පාසල මේ සූත්‍රය අසුරගෙන ප්‍රශ්නයක් ඔක දෙහිතේ දුන්නට පස්සේ අර කතෝර ගන්න බලනවා භව විභව දෘෂ්ටි වශයෙන්. මෙන්න මේ විදිහට ඒක සූර සූත්‍රය අහන ප්‍රශ්නය. අත්කංගතෝස උදාසෝ හත්ති උදාහුවේ සස්සති ආරෝගෝ සංවේ මොනිසාදුවියා කරෝමි. ඒක යාදී වශයෙන් ප්‍රශ්න කරනවා ඒ කෙනෙක්ටා ඒ නිවරවා අත්යට ගියාද එහෙම නැත්නම් අත්කංගතෝස උදාසෝ හත්ති නැත්නම් ඒ ප්‍රශ්නේ නාස්තික ඉන්නක උච්චේද වශයෙන් නැත්නම්ද? එහෙමත් නැත්නම් උදාහුවේ සස්සති ආරෝගෝ නිරෝධීව යම්කිසි ශාන්ත තත්ත්වයක් ලැබුවා. ඒ විදිහට මේ බොහෝ තැන්වල අපට පේනවා සූත්‍රවල බුදු පියාණන් වහන්සේ මුලින් කුණුගම් වල යම්කිසි දේශනා දේශනා කළා. අපාදින සිටින සාමාන්‍ය ජනයා අර දෘෂ්ටියෙන් මුදු නැති පොඩ්ඩලු ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. අර භාවි භව දෙක ඔස්සේ අන්නේ විදිහට කපුටේ සූත්‍රයේ තවත් කෙනෙකුට නිදර්ශනයක් අවශ්‍ය නම් තව නිදර්ශනයක් අපිට කියලා ගන්න පුළුවන්. කියලා ගන්න පුළුවන් කෙනෙකුට පොට්ටපාද සූත්‍රය, දීගණිකාය පොට්ටපාද සූත්‍රය. එතෙන්ද බුදුරජාණන් වහන්සේ මේ මොහොත නිර්වාණ ප්‍රතිපදාව දක්වන්නේ සංඥාශීෂ්ඨ. ඒකත් මේ සංඥාශීෂ්ඨ වශයෙන් වැදගත් සාපින්නු කරන සූත්‍රයක්. අනුබුද්ධාදි සංඥා නිරෝධ සම්පදාන පරාපත්‍ය කියලා අහ බුදුරජාණන් වහන්සේ මෙතන දක්වනවාගේ නිර්වාණ බාහම ප්‍රතිපදාව. විශේෂයෙන් මෙතන අන්‍ය තීර්ථකින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපට මේ අභිසංඥා නිරෝධය පිළිබඳව කියලා දෙන්න කියලා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අභිසංඥා නිරෝධය පිළිබඳව මහා දීර්ඝ විස්තරයක් ගැඹුරු විස්තරයක් සත්‍යපාල සූත්‍රයේ ඉදිරිපත් කළාට පස්සේ උත්පාද පරිද්දාගේ ආසනම එන්න මෙන්න ප්‍රශ්නය. සංඥා දුක්ඛ පිළිසස් ආත්තා උදාහු අන්‍ය සංඥා අන්‍ය අවස්ථා. ඔක්කොම සිවට පස්සේ ආසනම මේ සංඥාව කියනක පුරුෂයෙකුගේ ආත්මයේද හිමනක් නම් සංඥාව එකක් සංඥාව වෙනකක් කිය ආත්මය වෙන එකක්ද ඒකද තත්ත්වය කියලා. අනේ විතර ආත්ම අදහසින් තොරව ආත්ම දෘෂ්ටියෙන් තොරව මේ ධර්මයේ තේරුම් ගැනීමට හැකියාවක් මේ බ්‍රාහ්මණයන් තුළ තිබුණේ. ඒකයි මේ ප්‍රශ්න අහන්නේ. එතකොට මෙච්චර දුර අපි ජීවේ අර මේක විශේෂ කාරණාවක් නිසා මහා විද්‍යාවේ තමයි මේක තේරුලා තියෙන්නේ අර අදාළ විගමනයක් දීලා තියෙන්නේ මොකක්ද සංවාදී ගාථා. කිසිම විදියකින් අනුතීර්කකෙන්වත් ඒ චතුර්ථ ඥානයේ ඉඳලා අරූප ඥානයට යොමුවන විදිය අපේ අවස්ථාවකට ආත්මයේ සුද්ධ අවස්ථාව කියලා ප්‍රකාශ කළා නෑ. ප්‍රකාශ කරන්නේ නෑ එහෙමද? ඒක අපේ අවස්ථාවකදී සාමත්ම එතන විශේෂ ගුණ සැලකිය යුතු දෙයක් නෙවෙයි. එතකොට මුල් ප්‍රකාශ කළ අදහස් කීපෙම සමුදුරට සාහතරන නිබ්බාන ප්‍රතිසංයුක්ත සූත්‍ර ගානාවක්ම සමහර විට අපි මේ දේශනා මාලාව ඉදිරියට හමුවෙන්න පුළුවන්. නැත්නම් සංඥාදී ධාතාව සාමාන්‍යයෙන් සිංහට අමතක කරන අපහසු ජීවිත කියන අමුතු ස්වභාවය නිසා අනිත් ධාතාව අපිට මෙතන විතර සඳහන් කරන්න සිද්ධ වෙනවා. මේ ඒකට සමාන නිබ්බාන ප්‍රතිසංයුක්ත සූත්‍ර රාශියක් අපිට ඉදිරියට හමුවෙන්න පුළුවන්. ඒකත් ඉතර සුළු ඉලියක් දීමක් වශයෙන් මේ භාෂාව තේරුම් ගැනීම සුළු ඉලියක් දීමක් වශයෙන් අපි කලින් සඳහන් කළ උපමා දෙකක් නැවත මතක් කරගන්න කැමතියි එකක් තමයි බුදු පියාණන් වහන්සේගේ උපමා ආකාර ප්‍රේම සූත්‍රයෙන් අපි දැක්කෝ මායු උපමන්ත විඥාන විඥානි මායාවකදී මේ කාලයකදී විඥාන විද්‍යාවක් විද්‍යා දැක්මක් බුදු පියාණන් වහන්සේ ඒක මොළේ මාර්ගයෙන් දැක්කලා තියෙනවා අර ස්කන්ධ පහම ගැන ප්‍රකාශ කරන අවස්ථාව විඥානය පිළිබඳව හරිද මායාකාරී කරු මායාකාරී වූ අතෝටි කරු මහා මාර්ගයේ යම් කිසි මායාවක් විද්‍යාවක් දක්වනවා යම් කිසි විනයක පුද්ගලයෙක් ජීවිත මානසිකාරයෙන් යුක්තව මේක ධර්මන අතරේ තේරුම් ගන්නවා මේක කිස් දෙයක් කිත්කම් කිච්චන අසාරකම් මේක කිස් දෙයක් කියලා ඒක තේරුම් ගන්නවා කියලා එමු ප්‍රකාශ කරනවා එක්කොට විඥානයේ ඒ සිත් ස්වභාවය තේරුම් ගන්න යම් කෙනෙක් ඒක හරියට අර විද්‍යා දැක්මක තිබෙන සිදුවන සූත්‍රය එහෙම නැත්නම් කපට සූත්‍රය ඒක තේරුම් ගත්ත වගේ සත්‍යයක් දැන් අපි ටිකක් හිතේ ප්‍රේම කරලා බලමු මේ විද්‍යාවක්ම නරඹන පිරිසක් දිහා. පොඩිදෙස් තුන විද්‍යාවක්ම නරඹනකොට සමහරුන්ගේ කටවල් ඇරිලා මේකත් වචනක් කියනවා හුදු නිසා, සාහිත්‍ය නිසා මේ විද්‍යාකාරයේ දක්වන විද්‍යාවල් දක්වන අවස්ථාවයි. නමුත් සම්පූර්ණ දෙවි සමන්ස්කාරයෙන් යුක්ත පුද්ගලයෙක්. මොනිට දකින්නේ අඥාන යුක්ත පුද්ගලයෙක්. මේ විද්‍යාව දැක්මකින් බලාගෙන ඉන්න අතරේ මේකේ ඇති රහස සම්පූර්ණයෙන්ම වටහා ගත්තා නම් මේ පුද්ගලය කොහොමද මේ විද්‍යාව දිහා බලාගෙන ඉන්නේ අපි ටිකක් කල්පනා කරලා බලමු බලාගෙන ඉන්නේ බැරිමත් ඉස් බැරිමකින් බලාගෙන ඉන්නේ ඒකට තමයි දැන් මතක් කරගන්න පුළුවන් අර විඥාන අනිදස්සන අනන්තං සබ්බතෝ බහං අනන්ත වූ ඒ විද්‍යාවේ ඇවිල්ලා නැහැ විද්‍යාව අන්ත කරගෙන නැහැ අරමුණු කරගෙන නැහැ ඒ බැරිම ඒ වගේම අනිදස්සන විද්‍යාව පේන්නේ නැහැ ඒ බැරිමට විද්‍යාවෙන් දුක් නිදිලා ඉතින් ප්‍රඥාව වශයෙන් පුණ්‍යාන අනුදස්සන අනන්ත සම්බතෝ බතං ආලෝකයක් තියෙනවා ප්‍රඥා ආලෝකේ නිසා විද්‍යාව කොයිතරම් අර කලිතාට විදේ රහස් තිබුණත් ඒවා ඔක්කොම අර ප්‍රඥා ආලෝකයට යටයි දැන් ඔක්කොම ඒකට නිරුද්ධය බලාගෙන ඉන්නේ ඉන්නේ මේ පුස්තකයේ විද්‍යාවයන් කිසි කෙනෙක් අර විදියට මොහොතෙන් මේක කිසි කතාවරකින් බලාගෙන ඉන්න කෙනෙක් බැලුවොත් මේ පුද්ගලයා ගැන හිතන්නේ කොහොමද සමහර විට මේ පුද්ගලයාගේ තත්ත්වය කොහොමද අයත් එක්ක සංසන්දනය කරනවා. සමහර විට හිතන්න පුළුවන් මේ පුද්ගලයා මේ මේක විද්‍යාව දකින්නේ නැහැ, විද්‍යාව බලන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් සිහිගන්න නැතුව ඉන්නවා කියලා. එහෙම නැත්නම් සංඥාවෙන් හිත කිවිදිලා කියලා. අනුන් කියන්නේ දෘෂ්ටිවල පිළිබඳ අදහස් තමයි නැසන්නයි නැසන්න සංඥාදීන් ප්‍රකාශ වන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයාගේ මොහොමින් යුක්ත සංඥාවකට රැවටෙන විදිහේ සංඥා මේ සංඥා සංඥා කියන්නේ ලෝකයා කවුදත් සත්‍යයෙන් කියන කලදන සංඥා සමාධි සංඥාව කරගත්තු කෙනෙකුට නෙවෙයි. මේ විකල්ප සංඥා කියන්නේ ලෝකයා ඒ සංඥාව නැති වෙනවා කියලා හිතන ක්ලාන්ත වූ පුද්ගලයෙකුට නෙවෙයි. ඒ අසල් ලෝකී අසන්නේ. සංඥාවේ නැති අංග විධානයකට සමාවදල වෙන කෙනෙකුට නෙවෙයි. ඒ විදිහට සංඥා ඒ විදිහට සංඥාවේ කියන එකත් එන්න විදිහට හතරකින් කියලා කියන්නේ ප්‍රතිශය හතරකින් දක්වලා තිබෙනවා. අන්නර ප්‍රඥාවෙන් නියුක්ත පුද්ගලයාගේ කිසිදෙයක් ඒකයි ලෝකයට තේරුම් ගන්න අමාරු. එතන බුදු පියාණන්ගේ උපමාවචන සමග්‍රතව අංගීතව අනවශ්‍ය නවීකරණයක් හැටියට සමහර කීට පිළිසිතන්න පුළුවන්. නමුත් අපි ජීවිත අවස්ථාවක සඳහන් කරන්න තිබුණා අර චිත්‍රපටිලෝක ලංකාවට කවදාවත් ගන්න පහසු උපමාවක් එක සිනමාලෝකයේ පිළිබඳව දවල් කාලයේ චිත්‍රපටියක් වෙන අවස්ථාවේ අර සමූහකතුගේ ඒ ජනල් කවුරු ආදී රෝසාගේ හිඳුරවල් ආදී වතාගෙන සංස්කෘතික බලවර්ණ චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරනවා හදිසියේම අර දේවල් ආදී අංගික ප්‍රමාදයෙන් අරිමා. එන්නේ ඉනස්කාරේ අරක බලාගෙන සිටියල හොඳටම බලාගෙන සිටි පුද්ගලයා තුළ ඇති වෙන වෙනසක මොකද? උතුම්දි ඒ පුද්ගලයාගේ ශිෂ්ටයම කුය තියෙන්නේ. ඊළඟට ඒ සමහර විට ඒ චිත්‍රපටියේ සමුදුරට තේනවා වෙන්න පුළුවන්. නමුත් අර පුද්ගලයාට ඒ චිත්‍රපටිය තේරෙන්නේ නැහැ. අපි ඒක සදාංග නිරෝධයක් සිද්ධ වෙන පුද්ගලයා තුළ. සංගීත සූත්‍ර දේශනාව හැමදාම අපි පරමාර්ථය සිද්ධාත්වන්නේ ඒකං සංසං ඒකං පංචං යදියං සබ්බ සංඛාර සමතුවාදී මේ පාඨයයි ඒ පාඨය අනුව එක්තරා විදිහට ප්‍රබන්ධ නිරෝධයක් අර කුච්චලයා තුළ සිදු වෙනවා අර ඒ සබ්බ සංඛාර කෝෂයකට ඒ චිත්‍රපටිය හා සම්බන්ධ ඒ සිනමා දර්ශනය පිළිබඳව ඒ සිද්ධාත්වය තුළ ඇති සංස්කාරයන් ඒ අවස්ථාවට සමග වෙනවා ඒ උපදී වශයෙන් සැලකනවා නම් ඒ යම් කිසි අධ්‍යක්ෂීම් රාශියක් යම් කිසි අධ්‍යක්ෂීම් රාශියක මත පිහිටුවයි කෙනෙක් චිත්‍රපටියේ ඉදිරි දර්ශන දෙක බලන්නේ ඒ අත්දැකීම් රාශිය දිගේ එන්නේ. ඒ ප්‍රතිපද හිස්සද්දේත් එක. කන්නත්තේ ඒ චිත්‍රපටිය පිළිබඳ තිබුණු තණ්හාව ආසාව දැන් දිගේ එන්නේ. විරාග අර චිත්‍රපටියේ ඇත්ත වශයෙන්ම ඒ තිබුණු වරිවර්ණ භාවය විවරණ වෙලා ඒක හේතුලා ගිහිල්ලා. විරාග චිත්‍රපටියේ ඒ කුද්දලට දැන් නැවතිලා. නිබ්බාන ඒ බුද්ධයාගේ සංකාරය දෙන්නේ ඔන්න විදිහට බලද්දී අන්න ඒ බුද්ධයාගේ හිස්තේ ධර්ම අර විද්‍යාව බලන යෝනිසෝ මනස්කාරිනික ප්‍රඥාවන්ත බුද්ධයාගේ හිස් ධර්ම තේරුම් ගැනීමටයි මේ පද හතරේ වල තිබෙන්නේ ඒකට මේ ගාථාවේ විශේෂත්වය කියලා අපිට කියන්න තියෙන්නේ අර අගපදයේ සංඥා නිදානාහි ප්‍රපංච සංඛා ඒක ගානක් නෙවෙයිදක් දෙයක් ඒ අවසාන පදයේ ඒ හේතුව දක්වන්නේ සංඥා නිදානාහි ප්‍රපංච සංඛා මතකදී ප්‍රපංච සංඛාව සංඥාව නිදානය කොට ඇති හේතු මේ පපංච කියන වචනය බුදුරෝණේ අතිශයින්ම ගැඹුරු අංශයක් තුන්ු කරන වචනයක් මේ වචන ගැන සෑහෙන තැකීමක් නැති නිසා තමයි බෞද්ධ නිකායන් රාශියක් පෙන්වන්නේ මේ අපේම මේ බෞද්ධ දර්ශනයේ පවාරේක ක්‍රියාකූල විදිහ අදහස් මේ නිවන පිළිබඳව පෙන්වන්නේ මේ ප්‍රපංච කියන වචනය ගැන සෑහෙන තැකීමක් නැති නිසායි. ඒක නිසා අපි මෙතන ඉඳලා මේ ප්‍රපංච යන වචනය තේරුම් ගැනීමට සෑහෙන කාලයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා. මේ පසංච කියන වචනය සූත්‍ර ධර්මවල යම්කිසි ගැඹුරු අර්ථයකින් යෙදී ඇති බවට ඉතාමත්ම පැහැදිලි සාධකයක් වශයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් එක ආකාරයක් දැන් සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේ එකම කාරණයකට එකම සත්‍යයකට අදාළ ධර්ම සමූහයක් පිළිගස්සනකොට මේ ධර්ම වලින් ඉතාමත්ම ගැඹුරු ඉතාමත්ම වටිනා දේ අදටයි සඳහන් කරන්නේ දේශනා කුළු ගැනීම වශයෙන් යම් කිසි කාරණා දැන් අඟුතනිකායේ ඒකේ ගොවිකට කිහිලගෙනවා අංක වශයෙන් දක්වනවා මේ මේ කාරණා රාශියක් එහෙම දක්වලා අදට දක්වන්නේ වැදගත් නැති. ඒක සාමාන්‍ය රීතියක් වශයෙන් අපි කලකනවා නම් අපිට සොයාගන්න පුළුවන් පපංච ශබ්දයේ ඇතුළ සූත්‍ර හතකම හතක්ම ඒ විදිහේ රටාවක් ඇතිද. ඒ කියන්නේ අවසානයේ සඳහන් වන්නේ පපංච කියන පදය. පපංච පදේ වැදගත් තමයි උන් තේරෙනවා. අපිට ඉතාමත් පැහැදිලි නිදර්ශනයක් සොයාගන්න පුළුවන් අංගුත්තර නිකායේ අටක නිපාතේ අනුරුද්ධ සූත්‍රයේ මේ සූත්‍රයේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පාටින වංශදායේ භවනා යෝගී සිටින අවස්ථාවක ධර්මානුකූල විතර්ක හතක් ඇති වුණා. අපිච්ඡසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්සෝ සංසුත්ථසායන් ධම්මෝ නායන් ධම්මෝ අසංසුත්ථස්සෝ පවිත්‍රසායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්සේ ආයදිරියස්සයන් ධම්මෝනායන් ධම්මෝ කුසීතස්සේ උපච්චිතසතිස්සයන් ධම්මෝනායන් ධම්මෝ මුත්තසතිස්සේ සමාහිතස්සයන් ධම්මෝනායන් ධම්මෝ සමාහිතස්සේ සංයුතයන් ධම්මෝනායන් ධම්මෝ දුස්සංගත් එතකොට මේ විදිහේ විතර පහක් ඇති වෙනවා මේව ගැන හිත හිතා හුඟක් වෙලා අනුරුද්ධ සාමණේරට මේ ඉච්ඡා විදිත ධර්ම කීපයකින් එන්නේ නැති කල්පනා කරගෙන හිටියා. ගන්න හතෙන් නිසා පඤ්ඤාව අගට එන නිසා මුචිනේ හිතන්න පුළුවන් විතර්ක කියලා හිතුව වෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ ඊට උරුම ගණන් යායට දේශ කලාවන්හි වැඩෙන ලෝය අවස්ථාව වැඩගෙනින් අනුද සංඝාතයේ හිත වැඩ කරන ආකාරය බලාගෙන හිටිය. දැකලා තේරුම් ගත්තා මේ මේ හතෙන් සම්පූර්ණ නැහැ. වැඩේ සම්පූර්ණ නැහැ. අඩුවක් තියෙනවා. කියලා මනෝමය කයකින් අනුද සංඝාතයේ ඉදිරියේ පෙනී සිටිලා සාදු සාදු කියලා අනුද සංඝාතයේ හිතනක් කරන්නත් හොඳ නැහැ. ඒක සාදු කොහෙද? සාදු සාදු කියලා අර ඒ හිතක් හතරක් ප්‍රහංසා කළා. ඒක මහා පුරුෂ හිතක් හැටියට. ඒවත් හිතන්න. හැබැයි මේක අටවෙනි නකුත් හරියට එකතු කරගන්න කියලා. අටවෙනිවත් තවත් අමුතු එකක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළා. මොකද්ද? විපංචාරාමස්සයන් ධම්මෝ විපංච රතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. දැන් එතකොට මේක ගැන යම් විග්‍රහ කරන්න කලින් අපි දැන් මේ සඳහන් කළ දේවල් වල අර්ථය ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. මේ මුල් හතේ සාපීක්ෂවත් අපිච්ඡසයන් ධම්මෝ නායන් ධම්මෝ වහිච්ඡතේ කියන්නේ මේ ධර්මය අල්පේක්ෂ පුද්ගලයාට ඉච්ඡාන ආසාව වැඩි පුද්ගලයාට නෙවෙයි සම්පූර්ණයෙන් ධම්මෝ ආයන් ධම්මෝ සම්පූර්ණත්වයේ මේ ධර්මයේ ප්‍රතිදීන් සතුටවල ගුණ ඇති පුද්ගලයාට සතුටින් සතු නොවන පුද්ගලයාට නෙවෙයි සම්පූර්ණයෙන් අපවිත්‍යයන් ධම්මෝ ආයන් ධම්මෝ අංගනිකාරාමස්සේ මේ ධර්මය විවේක වාසයට කැමති තැනට පිරිසිදු ජීවත් වීමට කැමති පුද්ගලයාට නෙවෙයි ආරද්ධීය සංයමෝ නායන්තම කුසීතස්ස මේ ධර්මයේ ආරද්ධීය වීර්ය අරමණියට පුද්ගලයාට කුසීතයට නෙවෙයි මේ ධර්මය උපතිත සතිස්ථාන ධර්මයන් ගම මුත්ත සතිස්මේ ධර්මය එනම් සිට සිහියත් ආදී මුලව සිහියත් ආදී නොවේ සමන්තයන් ගමනාන් ගම අසමාහිකත්ව මේ ධර්මය සමාධිය මතේ තනත්තාදී සමාධිය සහිත තනත්තාදී අසමාහික පුදුලක් නොවේ පඤ්ඤවතුයන් ගමනාන් ගම දුක්ඛඤ්ඤත මේ ධර්මය ප්‍රඥාවන්තයාට ප්‍රඥාව නැති පුදුලක් නොවේ ඉන්ට දෙකට ගොරනේ අතේ ඉන්නේ ඒකකොට ඒක අපි ප්‍රපංච කියන වචනේ තාම අර්ථය අපි නිගමනය නොකළ නිසා ඒ විදිහ තමයි පරිවර්තනය කරන්නවන්නේ. නිප්පංචාරාම සයන් ධම්මෝ නිප්පංච රකින්න. බුදුරජාණන් වහන්සේට පොළ අතරින් එක මේකයි. මේ ධර්මය නිප්පංචයෙන් සතුටු වන්නා වූ නිප්පංචෙහි අලුත් නැත්තාටය. සයන් ධම්මෝ ප්‍රපංචාරාමස්ස ප්‍රපංච රකින්න. මේ ධර්මය ප්‍රපංචයෙන් ප්‍රපංචයේ අලුත් ප්‍රපංචයේ සතුටු වන ප්‍රපංචයේ මේ අලුත් පුද්ගලයාට නොවේ. කියලා ඒ දෙකේ ප්‍රකාශ කළා. ඒකකොට මේ මේ අටවෙනි මහා පුරුෂ විතක්කය එකතු කරගෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භාවනා කරලා ඊට රහත් වුණා. රහත් වෙලා ඉතර ප්‍රීති වාක්‍ය උදානයක් ප්‍රකාශ කළා. ඒ උදාන ගාථා දෙකෙන් ගෙලිනවා මේ නිස්සපංච පිළිබඳ කණිවිඩය බුදු පියාණන් වහන්සේ දෙන මේ අටවෙනි එක විශේෂයෙන් උන්වහන්සේට රහත් වීමට උපකාරී බව ඒක ප්‍රකාශ වෙන්නේ යථාමී අනුසංකප්පෝ සතෝ උත්ති දේතේ සපංච රතෝ බුද්ධෝ නිපංච ආදේතේ සත්‍යං ධම්මඤ්ඤායේ විහාසින් සාසනේ රතෝ සිස්සෝ විද්‍යා අනුපත්තෝ කතං බුද්ධත සාසනං යථාමී අනුසංකප්පෝ මගේ සිතිවිලි කොයි ආකාරයකට තිබුණේ මම හිත හිතා හිතේ යමක්ද සතෝ උත්ති දේතේ ඊට වඩා මෙලෙස් යම් කිසි දෙයක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ නිපංච රතෝ බුද්ධෝ නිපංච ආදේතේ නිෂ්පංචයට ඇලුනා වූ බුදු පියාණන් වහන්සේ නිෂ්පංචය නිෂ්පංච තත්ත්වයක් මට දේශනා කළා. සාසංගම මඤ්ඤාය විහාසින් සාසනයටතු මහත්කේ ධර්මයේ තේරුම් අරගෙන මම සාසනයේ ඇලුම්ව වාසය කළා. කිසෝ විද්‍යානුසත්ව ප්‍රතිඥාවට මම සමිනා කටන් බුද්ධ ප්‍රසාරණ බුදු පියාණන් වහන්සේගේ අනුශාසනා කළා. උතුම්ම කළා. මුලින් අපිට තේරෙනවා ඒකට මේ පපංච කියන වචනේ ඒ තරම් වැදගත් දෙයක්ද කියලා. අපේ මේ නිවනට උපකාර වන ඉතාමත් වැදගත් අදහසක් මෙතන තිබෙනවා. දැන් මේ පපංච පදයේ මුල් තැන දුන් සූත්‍රයේ ඇහිත අපිට සඳහන් කරන්න පුළුවන් නම් වශයෙන් කලහ විවාද සූත්‍රය, චක්කපඤ්ඤ සූත්‍රය, ඒ වගේම චූල තීහනාද සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය ආදී සූත්‍ර ගණනාවකම තිබෙනවා අර කොමත් කියන වචනේ අද තැනටදී මේ වැදගත් තැනක් දීලා. මේ ප්‍රපංච කියන වචනේ අර්ථය තේරුම් ගැනීමට උපකාර වන සූත්‍ර අතුරින් ඉතාමත්ම වටිනා සූත්‍රයක් තමයි මදුපිණ්ඩික සූත්‍රය. අපි ඒක නිසා මෙතන ඉඳලා මේ මදුපිණ්ඩික සූත්‍රය ගැන සංකේත ප්‍රමාණික විග්‍රහයක් කරමු. මේ මදුපිණ්ඩික සූත්‍රයේ අත්වශයෙන්ම අවස්ථා තුනකින් විකාශනය වන සූත්‍රයක්. හරියට නිකන් ජවනික අතුරක් වගේ එනම් මේ සූත්‍රයේ විග්‍රහයට වශයෙන් කලින් මේ මදුපිණ්ඩික කියන මේ සූත්‍ර නාමය ගැන පිළිහැදීමක් කිරීම සමාජයට සුදුසු වෙන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාව අවසානයේදී ආනන්ද සාමණේර වහන්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීන් හරියටම කුසගින්නෙන් පෙළෙන පුද්ගලයෙකුට නිපින්දක් ලැබුණාම ඒ පුද්ගලයා මේ නිපින්ද යම් යම් පැත්තකින් රසබලයිද ඒ පැත්තෙන් ඉලවර නොවන මුණක් නැති නිපින් ගලාගෙන ඉන්නේද? ඉතාමත්ම ප්‍රණීත නිරි නිපින් ගලාගෙන ඉන්නේද? ඊළඟින් ඉන්න මේ ධර්මපරයය මේ සූත්‍රය යම්කිසි මොහොති විචුවක් ප්‍රඥාවෙන් පරීක්ෂා කරනකොට ඒ සතුටක් චිත්ත ප්‍රසාදයක් ලැබෙනවා. සාරේ මේ සූත්‍ර දේශනාවට දී යුතු නම් කොහොමද කියලා බුදු පියාණන් වහන්සේ කියනවා අනිවාර්යයෙන්ම බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දීලා දාලේ එහෙනම් ආරම්භයකට මදිරින්ද කියලා කියන්නේ මුලින්ම කියලා ප්‍රකාශ කරන්නේ. ඒ නීතියේ සම්පූර්ණ රටේ පුරා ගන්න අපට ශක්තියක් නැති ඒ වගේම සමහර විට කාල වේලාවක් නැති වෙන පුළුවන් යාද නමුත් ටිකක් නමුත් කියන ප්‍රකාශ කරනවා නම් මේ සූත්‍රයේ පළවෙනි ධාන්කා පළවෙනි අවස්ථාව හැටියට කියන්නේ බුදු පියාණන් වහන්සේ තුබලවත්තුර මහා වනයේ බුදාවිහරණයේ වැඩ සිටිනවා ඒ අවස්ථාවේ බණ්ඩපාණියම ශාස්ත්‍රිය කියන්නේ එක්තරා විදිහකට හරි මිත්‍යාකින් හරි මිත්‍යාවක් වස්තුනා කියන දේ කටු අරගෙන ඒ පුද්ගලයා ඉන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තාම කිසි ප්‍රශ්නයක් ඇසුවා. කිව්වාදී සමන කිමක්ඛායි. සමේ මහානතුන් එහෙම තසෝණය ඔබ කවර වාදයේ සිංහත් පුද්ගලෙ ඔබ වාදයේ කුමක්ද? ඔබ කුමක්ද ප්‍රකාශ කරන්නේ? ඒකයි එන්නේ සිංහාදී සමන කිමක්ඛායි. සමයා කවර වාදයක් දක්වන්නද ප්‍රකාශ කරන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර ඉතාම දිග පිළිතුරක්. යථාවාදී කෝ ආවුසෝ සදේවතෝ ලෝකේ සමාරතේ සබ්‍රහ්මතෝ සත්තම බ්‍රාහ්මණ්‍යා ප්‍රජාය සදේව මනුස්සාය මෙතුයති දෝපේ විග්ගාය සුච්චති යථාචපන කාමී විසංයුක්තං වේරංසං සංබ්‍රාහ්මණං අපතං කතුං සුඤ්ඤකුච්චං භවභවේ දීපතං සංඥානානුසෙන්ති ඒවං වාදී කෝ අහං ආවුසෝ ඒවං අක්ඛායි ඒ ප්‍රතිපදිත උරංග සර්වතන කියනවා ඒකේ දැන් නේද බුදුහාම අරෙත් නේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකයේදී සාන බමුණන් සහිත දෙවියන් සහිත මේ ප්‍රජාවේදී යම් බඳු දෘෂ්ටියක් තියෙනවා. කිසිදු සමාජ වාදන කර සිටින්නේ කාමයන්ගෙන් දෙන්න සිවිලද කුකුස් විචිකිච්ඡා ඇතිව භවය විභවය පිළිබඳ තෘෂ්ණාවද පහකොට මහන්සිය කරන්නා වූ ධාක්මන ධාක්මන කියලා කියන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි ඒ බ්‍රාහ්මණයා වෙත සංඥාව ලැබ නොගනිද්ද සංඥාවන් මිනිස් වශයෙන් ලැබගත්තේ නැද්ද අන්න එබඳු වාදය අන්න එබඳු ධර්මයක් මම ප්‍රකාශ කරන මාසෙයි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා මේ පිළිතුරේ මා සුදු ගැඹුරක් තිබෙනවා ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ යම් කිසි වාදයක් ප්‍රකාශ කරනවා නම් ඒ වාදය අනිත් වාදයකට ගැටෙන එක ස්වාභාවික දෙයක් ඒ වගේම යම් කිසි ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන දේ පිළිබඳ සංඥාවල් සුද්ධලයක් තුළ තිබෙනවා. නමුත් මේ බුදු පියාණන් වහන්සේ මෙතන මේ ජීවිතේ වැඩිවම පරස්පර විරෝධී කියමනක් වගේ. යම් බඳු ආදයක් ඇති සුළු අනිත්‍යක ආසනක වාදන කරයිද මේ විශේෂ කාරණා විශේෂ මේ කෙටිව ගත්තොත් අපිට මේක දසලකා ගන්න පුළුවන්. විශේෂ ලක්ෂණ දෙකක් තිබෙනවා මේ බුදු පියාණන් වහන්සේ දෙන පිළිතුර. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ වාදයේ යම්මදද ඒ වාදයේ අනිකුත් ලෝකයා සමග දෙකෙන්නේ නැහැ. අනිත් වාද සමග දෙකෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් තුළ සංඥාව නම් වශයෙන් නැහැ. සංඥා කියලා කියන්නේ දෙදීමක් විශේෂයි. අපි දැන් සංඥාව ගැන විශේෂ අවධානයකුත් කළා. සංඥා අවශ්‍ය වශයෙන් නැහැ බුදුරජාණන් වහන්සේ තුළ. නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ දක්වන වාදයේ පුරුෂයසුනාව මේ දණ්ඩ පාරිශත්‍ය කළ දෙයක් දැක්කේ තියෙනවා අපි මේකට මේ දානිකා කියලා කිව්වෙත් නිකන් නෙවෙයි. ඊළඟට බුදුන් පාරිශාස්ත්‍රය මොකද කළේ ඒක සූත්‍රය දක්වන්නේ අර විසසලලා සීසංගෝකම්පුත්වා අලවල වැඩිමක බිහිවෙකට තියෙනවා ඒවලම සීසාකම් නාරකම් උත්පාදෝත්වා ඒ කියන්නේ විසසලලා දිර හොලවලා නාලෙන් වැඩි ගන්නවාගෙන බුදුන් පාරිශාස්ත්‍රය පිටත් වෙන ගියා බුදුරජාණන් වහන්සේගේ පිළිතුරුම ශ්‍රද්ධාවක සිදුවන වෙනසක් සිදු වෙන පුද්ගලයෙක්. එතකොට එතන මේ අවස්ථාව ඉවරයි. ඉතින් අපිට ගතන ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේ හඳවා ගාමි හඳවාන්තලා නැද සුතම සභා මණ්ඩපය කියලා අපිට කියන්න පුළුවන්. වැඩ සිටිනවා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා නම් මෙන්න දුවාගාරේ වැඩ සිටිනකොට මෙන්න කෙනෙක් ආවනවා මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් ඇසුණා වුණේ මෙහෙම පිළිතුරක් දුන්නා කියලා. එතකොට ඒ පිළිතුරෙන් එක සංඝයා වහන්සේ නමක් බුදු පියාණන් වහන්සේගෙන් අසුරා මේ බුදු පියාණන් වහන්සේ කළ ප්‍රකාශනයේ අදහස මොකක්ද? මේක තේරුම කොහොමද කියලා. අන්න එතකොට අරකටත් වඩා දීර්ඝ එක්තරා විදිහක පාඩයක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යතෝ නිදානම් දුක්ඛෝ පුරිසං පතංච සංඥා සංඛා සමුදායතන්ති චක්කේ නැත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තෝ රාගානුසයාන ඒසේවන්තෝ පසුගානුසයාන ඒසේවන්තෝ දුක්ඛානුසයාන ඒසේවන්තෝ විචිකිච්ඡානුසයාන ඒසේවන්තෝ මානානුසයාන ඒසේවන්තෝ භවරාගාංශයානං ඒසේවන්තෝ අවිජ්ජාංශයානං ඒසේවන්තෝ බන්ධාදාන සත්තාදාන කලහ විග්‍රහ විවාද කියන්තෝ තේසුන් මුසාවාදානං උච්චේතෝ පාපක අකුසල ධම්මා අපරිජේසා නිරුද්ධන්ති මේක ප්‍රකාශ කරලා මේ මේකට ධර්මකාව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම එකක් හේතු හොයක මේක ප්‍රකාශ මේකෙන් දුක ප්‍රකාශයක් කරලා සුදු කරනවා නම් කොහොමද පුරස්නේ නැගිටලා අදාරයට සුදුසුයි ආර්ය භික්ෂුන් වහන්සේලාට මොකද සිද්ධ වෙන්නේ කියලා අපිට විචාර ගන්න පුළුවන්. අර අසුවේ පාඨයටත් වඩා ධික පාඨයක් ප්‍රකාශ කළ ඒකත් සම්පූර්ණ නෑ. ඒක අසම්පූර්ණ භාවය ඇත්ත වශයෙන්ම මේ මේක පරිවර්තන කරනකොට තියෙන්නේ. අර මුල් පාඨය ඒක දෙකඩුවක් වශයෙන් තවත් ප්‍රේණිකාවක් තුළ ප්‍රේණිකාවක් වගේ ඉදිරිපත් කරති. යතෝ නිදානම් දුක්ඛ පුරුසම්පෝපංච සංඥා සංඛා සමුදායතරන්ති. පහන යම් හේතුවක් යම් කරුණක් නිසා ප්‍රපංච සංඥා සංඛාරයේ පුරුෂයෙකු අභිපාණය කරද්ද නැදද්ද සිත්සේනක් ලැබුණාන්තිබ්බන් අනේ ඒ කාරණය පිළිබඳව අභිනන්දිතබ්බන් අභිවදිතබ්බන් අධ්‍යයතබ්බන් කියන පද තුනේ අරහසත් ගන්න පුළුවන් ඒ කාරණේ පිළිබඳව සතුටු විය යුක්තක් හෝ ක්‍රියාප්‍රයුක්තක් හෝ බැඳී සිට යුක්තක් හෝ නැත්නම් නැත්නම් ඒ සේවන්තෝ ප්‍රාදානුසයන යෙම රාග අනුසයන්ගේ කෙලවරය එළම පටිඝ අනුසයන්ගේ කෙලවරය එළම දුක්ඛ අනුසයන්ගේ කෙලවරය එළම විචිකිච්ඡා අනුසයන්ගේ කෙලවරය එළම මායයන් අනුසයන්ගේ කෙලවරය එළම භවරාග අනුසයන්ගේ කෙලවරය එළම අවිද්‍යාව අනුසයන්ගේ කෙලවරය එළම දඬු ගැනීම ආයුධ ගැනීම සම්දාදාන සත්කාදාන කලාව විග්‍රහ විවාද බලන් දැස්වීම චෝරාන්ති ආදී මේ සියලු අකුසල වලද කෙලවරේ එක්කී පාපකාප්පල ධම්මා මේ සියලු පාපී අකුසල ධර්ම සම්පූර්ණයෙන්ම නිරාශේෂයෙන්ම නිරුද්ධයි එතකොට මෙතන අර වඩාජ්‍යතුළු යන්නේ අර මුළු කියාගේ යන tikai යතුන් දාන යම් කිසි කාරණයක් නිසා මේ පුරුෂයෙකු පතන්ත සංඥා සංඛාරම් මුතුන් මෙලන් ලැබනවද නැත්නම් උපතන් සංඥා සංඛාරම් යම් හේතුවක් නිසා පුරුෂයෙකු මෙලද්ද සිදුවා ප්‍රකට වෙච්චත් සුවාත වෙච්චත් දැඩිසිතෙච්ච නැත්නම් තමයි ඔය කියපු දෙක අර සියලු මානසිකාදී සියලුකේ සම්පූර්ණයෙන්ම දරශේෂය කරන වෙනවායි. ඒක බුදු පියාණන් වහන්සේ නැගිට ගියාට පස්සේ මේ සංගය වහන්සේලාට කර කියා ගන්න දෙයක් නෑ. ඉන්න මෙතන දෙකට පිට බලනකොට මහා පත්‍යයන් සංඝාසයෙන් එහෙනම් මහා පත්‍යයන් සංඝාසික ආරාධනා කළා සම්මි භාගතුන් වහන්සේ විසින් බොහෝ ආස්ථාවල වහන්සේට ප්‍රශංසා කරලා තියෙනවා මේ සිතින් දේශනා කර දේවල් දීර්ඝ වශයෙන් ඉගෙන ගැනීමට දක්ෂ විදිහට කරුණාකර අපිට මේක විස්තර කරන්න කියලා මහා පත්‍යයන් සංඝාසික පිටත් වෙන කර අධිමදි කරා නමුත් අසෝ මේ බලවත් අයිති නිසා තමයි ඊළඟට දෙනවා ජීවණිය. දැන් අපි සූත්‍රයේ තුන්වෙනි අවස්ථාවට මේ මහා කච්චන් ස්වාමීන් වහන්සේ දෙන බුදුරණයි ඊළඟට අපි ප්‍රකාශ කරන්නේ චක්කුචාවසෝ පටිච්චරූපේච උප්පජ්ජති චක්කු විඥානං තුන්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති සංසංජානාති යම් සංජානාති සං විතක්කේති යම් විතක්කේති සංපතංකේති යම් පතංකේති තතෝ නිදානං පුරුසං පතංක සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු ඒක ඉස්සෙල්ලා අපි කරුවත් මේ අත්වශයෙන්ම මේ අසත් රූපයක් පිළිබඳව පමණක් නෙවෙයි ඉන්ද්‍රිය හය පිළිබඳවම ඒ විදිහට අරවාය සූත්‍රය ඒක එකක් නොකියවත් තේරුම් ගැනීම පහසුයි මොකද දැන් පරිවර්තන වශයෙන් ගත්තොත් මෙහෙමයි ගන්න තියෙන්නේ චක්කුඤ්ඤේසු පටිච්ච රූපේසු උපදිත චක්කුඤ්ඤාන එතකොට අසද්දෙන් රූපේ නිසා චක්ඛු විඥාණය උපදී. උපදී චක්ඛු විඥාන තුන සංගති පස්සෝ. මේ තුනෙහි එකතු වීම එක්තෙන් වීම ස්පර්ශයයි. සංස්පස්ත්‍ය වේදනා ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව ඇතිවෙයි. ඊළඟට යම් යෙදේති සංසංජානාති. යමක් නිදුද ඒ හඳුනාගන්නේ. සංසංජානාති සංගිතස්සෝති යමක් හඳුනාගන්නේ ඒ පිළිබඳව විචාර කරයි. යම් විචාරයේදී තම ප්‍රපංචයේ යමක් පිළිබඳව විචාර කරයිද ඒ පිළිබඳව ප්‍රපංච කරයි. යම් ප්‍රපංචයේදී කතෝ නිදානං පුරසංග පංච සංඥාකාංකා සමුදාචනං යමක් පිළිබඳව ප්‍රපංච කරයිද සතුම නිදානං අනේ දැන් ඉස්සරහින් අර ලැබෙන්නේ නිදානං එකට අවශ්‍ය අන්තිම වචනය ආවේ දැන්. සතුම නිදාන ඒ නිසා ඒ නිදාන කරගෙන පුරුෂං පපංච සංඥා සංඛා සංදාතාන්ති ප්‍රපංච සංඥා සංඛාවේන පුරුෂෝති යරසුවාති ඉන්ද්‍රිය ඥානය මෙහි පුද්ගලයාව මඩ පවත්වනවා අභිභවනය කරනවා කුමක් පිළිබඳවද අතීත අනාගත ප්‍රතිපන්නයේ චක්‍රුණයේ රූපේ අතීත අනාගත ප්‍රතිපන්න කියන කාලක්ෂේත්‍රම අය ඇතින් සබලා දතේතු රූපයන් පිළිබඳ අතීතයේ බලපු රූපත් අනාගතයේ බලන තිබෙන රූපත් නිදන් පිළිබඳ රූපත් පිළිබඳව ප්‍රපංච සංඥා සංඛාවන් අභිභවනය කරනවා කියන්නේ ඒ විදිහටම තමයි අනක්ෂබ්දය ආදී වශයෙන් අවසාන වශයෙන් සිත ධර්ම විස්තර කරලත් මේ ආකාරයෙන් මේ රටාවතම සඳහන් කරනවා. ඒ මහාකච්චන් ස්වාමීන් වහන්සේගේ විග්‍රහය. මෙතෙන්දි සබකයන් සිහියක් කරන්න සිද්ධ වෙනවා මේ අටුවාව මේක පිළිබඳව විග්‍රහ කළ තිබෙන ආකාරය මේ සූත්‍රයේ ප්‍රවංචන ඥාතංකා පදේ ඒ ගැඹුරු අර්ථය ඉදිරින ආකාරයට මේ විග්‍රහ කරන්න තිබෙනවා. ඒකට විශේෂ හේතුවක් තමයි මේ මුලින් කියන පාඩේ මුල් වචන සූත්‍රයේ තේරුම් ගැනීමදී අටුවාව නොතකා හරිනවා මෙතන තිබෙන කාරකයේ පිළිබඳ විශේෂත්වය. ඒ කියන්නේ දැන් මේ සූත්‍රය ආරම්භ කරන්නේ කොහොමද? භාවකාරකයෙන්. ප්‍රථම අවශ්‍යපටි චරිතයේ උත්සාහයෙන් චක්කුමින් අසත් පිටිච්ච කියන වචනේ එතන ප්‍රතිසංස්කාරණයට කෙරෙව අසත් රූපයක් සත්‍ය කරගෙන චක්කුරුණාවෙන් උපදිනවා. සිනා සංගතිපත්තු ඒක මෙහිම එකතු වීම ස්පර්ශය. ප්‍රත්‍යක්ෂය වේදනා ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන වේදනාව. අන්න එතන ඉඳන් ගන්න විශේෂත්වයක් තියෙනවා. යම් වේදේති සංසංයාති යම් සංයාති සංවිතස්සෝති. යම් සංසෝති සම්පෝපන්ති. ඒ විදිහට අත්‍යවශ්‍යම එක අවස්ථා තුනකට බලන්න පුළුවන් මේ ඉන්ද්‍රිය ඥානය පිළිබඳව දැක්වලා තිබෙන මේ විස්තරය. සාධකයන් සංඥාන්තයේ විස්තරය. සාහකාරයෙන් ආරම්භ වෙන්නේ වේදේති වේදනා අවස්ථාවට පසු හතරක් තියෙන්නේ. යම් වේදේති සංසංයාති යමක් වේදේති ඒ හඳුනාගන්නේ යමක් හඳුනාගා යුතු ඒක තමයි විචාක කරන්නේ. අපි නිය පරිවර්තනය කළාට මොකද අතුවාලක තෝරන්නේ? සංඥා සංජානාති විතක්කෝ විතක්කේති අනේ විදිහට අර බුද්ධිලේකෝ කරන දෙයක් විදිහට නෙවෙයි ඒක දැක්කලා තිබෙන්නේ මේ සංඥාව. ඒ කියන්නේ වේදනාවක් තියෙනවා. ඒ වෙලාවේ සංඥාව ඉදිරිපත් කළා ඒ වේදනාව හඳුන ගන්නවා. ඊළඟට විතර්කයේ ඉදිරිපත් කළ සංඥාව පිළිබඳ විතර්ක කරනවා. ඊළඟට පපංචයේ යහි හිතලා පපංචයේ ඒ විතර්කයේ පිළිබඳව ප්‍රපංච කරනවා. ඒ විදිහටයි අතුරාව දෝරන්නේ. එයින් අර මහා කච්චාන් ස්වාමීන් වහන්සේ මේ විග්‍රහයේදී මේ මූලිකට කල්පකාරක දැනීමේ අදහස අමතක වෙලා තිබෙනවා. සුවන්ති විශේෂ අර්ථයකින් මෙතන මේ බුදු පියාණන් වහන්සේගේ අර වසෝනිදානං දුක්ඛපරි සංකප්පංච සංඥා සංකාරං දෝපරන්ති ආදී වශයෙන් බුද්ධලෝක ප්‍රපංච සංඥා සංකාරණ නැරෙන ආකාරය විග්‍රහ කිරීම තමයි මේ මහා කච්චාන් ස්වාමීන් වහන්සේ මූලිකට මේ ධර්ම සමූහය තුන් ආකාරයකින් දැක්වලා තියෙනවා. ආරම්භය භාවකාරක වශයෙන්. ඊළඟට තිබෙන්නේ කලතුකාරක වශයෙන්. අර පුද්ගලයා වේදනාවෙන් පස්සේ තමන්ගේ ඇතුළේ ගන්න බැරි ටික. යම් වේදේති සංසංයාවක් කියලා වේදනාවෙන් පස්සේ ඒ හඳුන ගන්නවා. ඒ හඳුනීම පිළිබඳව ඊළඟ විචාරක කරනවා. ඒ විචාරක පිළිබඳව ප්‍රපංච කරනවා. එන්න තුන්වෙනි අවස්ථාවේ හැමතෙම වඩා ඕලාරිකයි. මේ සහ ක්‍රමයේ ඉන්ද්‍රියඥානයේ ඕලාරිකම ආකාරයෙන් මහා කර්තව්‍ය ස්වයං අන්ත ප්‍රේම කරන්නේ. තුන්වෙනි අවස්ථාව විචාරක ඕලාරිකයි. ඒක කුමක්ද? යම් පතංචෝති සතෝන් දානං පුරුෂං පතංච සංඥා සංඛා සමුදායකරං එතන පුරුෂං කියලා කියන්නේ කර්ම දස්සුනෝතෝ ඒ හැදෙන්නේ අර මුදිනානේ නිහිව පුද්ගලයාව වැඩපත් වෙනවා අර පතංච සංඥා සංඛාවන් පතංච සංඥා සංඛාවන් අපි සංඛා කියන වචන තව තවත් දීර්ඝ විස්තරකින් විවරණය කරලා මොකෝ වේවා පතංච සංඥා සංඛාවෝ අර පුද්ගලයාව අර ඉන්ද්‍රියානේ නිහිව පුද්ගලයාව මැදලනවා අභිභවනය කරනවා අන්නේ විදිහට මෙතන මේ කියන්නේ අන්නේ මැදදීම නිසා තමයි අර කියපු විදිහට අර ක්ලේශ රාශිය ලෝකෙ ඇති වෙන්නේ ඒකට මුලින් විදිහට කියන්න කර පමණක කියන වචනේ වැදගත්කම ඒක එතනින් අපිට පේනවා මේක අපි පොඩි උපමාවක් වශයෙන් ගත්තොත් මෙතන මේ වෙන සිද්ධිය දැන් සාමාන්‍ය ජන කතාවක් තිබෙනවා අර මන්ත්‍රකරුවන් එක්තරා මන්ත්‍ර විද්‍යාව පිළිබඳ අවබෝධයක් ඇති සුදු දෙනෙක් කාලයක් නැදී යනකොට යාග්‍රේකුගේ අධිසක ඉවසලා සූත්‍රයන එක කියලා ඒ ජාග්‍රාදී යථා තත්ත්වයටපත් කරන්න බැලුවා ඉතින් කර ඒකට එකතු කරලා ඒ ජාග්‍රාදී රූපේ නැවගේ තව කෙනෙක් සාහිත්‍ය එකතු කළා ප්‍රථම වෙන්න පණ දුන්නා පණ දුන්නාට පස්සේ මොකද වුනේ ජාග්‍රාත බුදුන් වුණා අර මන්දකාරය අනිත් විදිහට මේ සංකල්ප පිළිබඳ විකල්ප පිළිබඳ ගැඹුරු දර්ශනයක් මේ මේ සූත්‍රය සඳහන් වෙන අභිධර්ම සූත්‍රය මේක මේ පිටක් කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආනන්ද සාමණේර ප්‍රකාශ කළ නිකන් නෙවෙයි ඒකට මෙතන තිබෙනවා සම්පූර්ණ රහස මේ සියලුම අර දෘෂ්ටි වාද පිළිබඳව සමුනාය අනුසය වශයෙන් බැඳගෙන පිළිබඳ රහස මෙතන තිබෙනවා මේ සංකල්ප විකල්ප පිළිබඳව බෞද්ධ දර්ශනයේ ඒ වගේම වාග් විශ්ය පිළිබඳව වචන පිළිබඳව අපේ දිනදා ව්‍යවහාර කරන වචන පිළිබඳව ප්‍රඥාත්මක පිළිබඳව සංකීර්ණ ගැඹුරු දර්ශනයක් මෙතනින් මෙලිනවා දැන් ඔබට අපි මේ කොටන් තවම අර්ථ වශයෙන් ප්‍රකාශ කරනවා සිතින් සඳහන් කරන කොටන් කියන වචනේ දැන් අපි කොටන් කියන වචනේ නිරුක්තිය වශයෙන් සලකා බලුවේ වාග් ප්‍රපංචය කියන වචනේ සාමාන්‍යයෙන් දුරහාරී වෙනවා. ඒ කියන්නේ වාග් බාහුව ඉඩතර වැඩිපුරේදීම එහෙම නැත්නම් පවලට වඩා විස්තර කිරීම ඒ ඒ අදහස තියෙනවා. ඒ පූර්ව පංච ධාතුන් යන වචනයක් තිබෙනවා. ඒක අදහස විවිධ යාම විස්තර කිරීම ඒ අර්ථය තිබෙනවා. මේ ප්‍රපංචයෙන් බොහෝ විට සිදුවන්නේ එක්තරා විදිහක මෝහනයක් අවුල් වීමක්. ඒ අර්ථයක් තිබෙනවා. තවත් සමහර තැන්වලදී ප්‍රපංච කියන වචනේ යොදනවා ඒ කෙටියෙන් ප්‍රකාශ කළ දේ වඩා කවිස්තරව දැක්වීම. වෙන පුද්ගලයන් හතර දෙනෙක් ගැන සඳහන් වෙනවා උද්ගතකන්නේ, උපංචිකන්නේ, මේකේ පදපරම එතන තියෙනවා විපංචිකන්නේ කියන එක. ඒකත් මේ ප්‍රපංච වචනයට ටිකක් සමානයි. කෙසේ හෝ මේ ප්‍රපංච කියන වචනේ සාමාන්‍ය වාග්ය වහරේ වශයෙන් බලනකොට සුඛාර්ථයක් තිබෙනවා. ඒතරා විදිහක අනවශ්‍ය වාග් බෞද්ධයක්. වචන බබලීමක් නිසා ඇතිවන මෝහනයක්. ඒක හැදෙනවා. තමයි ඒකනේ ඊට වඩා ගැඹුරක් දකින්න පුළුවන්. මේ කියන්නේ මේක සාමාන්‍ය කතා විවහාර පිළිබඳ එකක් නෙවෙයි මේ චිත්ත පිළිබඳ. මුගේ ඥානය පිළිබඳ. දැන් අපේසින විචාරකවලක පස්සු වෙන අවස්ථාවක් ඇටියෙ මේ ප්‍රපංච තුල දැක්වෙලා තියෙනවා. විචාරක විචාර කියන වචන දෙකත් අපිට පේනවා. විචාරකයට පස්සු විචාරයේ ඉඳලා තියෙන්නේ අර විචාරකයේම ස්වභාවයක් තිබෙනවා. චිත්ත දුහන ස්වභාවය. රෝරංගමං ඒක කරන ආදී වශයෙන් සිතේ තිබෙන ඒ දුහන ස්වභාවය මේ විචාරක උඩ යන්නේ. විචාරක සංකල්ප. අන්නේ දිලීමෙන් ඇතිවන ඉතාමත්ම බරපතල මෝහණය මෝහය පිළිගනවා මේ පංච කියන වචනේ. අපි එතන ඉඳලා ඊළඟ දවසේ මේ දේශනාව පුරාට ප්‍රවෘත්ති වෙනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්තුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි